අවශ්‍යයි. කොරිඩෝව අසමාන වංශාවලියක් ප්‍රේමදාසයන් සංගීතයෙන් තොර පිටපත නරඹමින් මෙහි තියෙන මේ හිස් අවකාශයන් තේරුම් ගනිමින් සංගීත ප්‍රස්ථාර නිර්මාණය කරන්නේ ලංකා චිත්‍රාලයයි. අන්තිමට මට බැරි වුණා ඔයත් එක්ක ආයෙත් යාළු නොවී ඉන්න. ඒකට මේ පියානෝ එක නෙමෙයි ගහලා තියෙන්නේ. සෙන්තූර් රේඛාල් තිබිලා නැහැ. අර කැලණියේ සරසවි චිත්‍රාගාරයේ මහ රෑ 12 විතර පහ වෙනකන් ඉන්න ඕනේ එකෝස්ටික් ඒත් කරන්න නැත්නම් පාර යන වාහනවල හෝන් සද්ද ඇහෙනවා. පියානෝ එකේ මේ ලෑල්ල ගලවලා අර කීස් වලින් ඇතුළට යන වයර් ටික ඒ වයර් වලින් තමයි ගහලා තියෙන්නේ. ඒ පරිසෝන්තරී තේතියාගෙන ඉන්න නිත්‍ය මන් දැනගෙන හිටියේ නේ. හේනට කයියක් දෙන්න ඕනින්ද මං. ඒක දෙන්න කියලා කණු දැරියේ. පෙන්න පරස්සනා මම ඒක හැටි දැනගත්තා. ඒ වුණාට කාගේවත් හේන් කුඹුරු හරි කියාට පැවුණාට මගේ හිතේ කිසිම රිසියාවක් නැහැ. මම මගේ දරු පෙටේ පොඩි පස්කනාරි කොහොමද ජීවත් වෙන්නේ? මලක් නම් මේ මලක් හුව මන ඔය ඔය කියන්නේ ඔක තාලේ කවි තාලේ ගැලදී මම කොල්පුර කවි කියන්න පුළුවන් මම කවි තාලේ කිව්වා ඒක එකපාරට ඇහුවේ අපරසිරි බිස් ගාවට ගියා අපරේ දැන් මෙහෙම ගියා දකින ආදිවාසී වගේ වෙල හින්නේ ආදි වශයෙන් ඒ වෙලාව තමයි හැදුවේ සංගීතය සහ ගායනය පරණම ක්‍රමයෙන් එකවරම පටගත කළේ ඉරිදා පස්වරු 6:30ට ස්වදේශීය සේවයෙන් කොරිඩෝව අසමාන වංශාවලියක් කලාවට සම්බන්ධ පෞල් පසුබිමක් නොතිබුණද පාසල් අවධිය පටන් නාට්‍ය කලාව කෙරෙහි ඔහු තුල වූයේ නොතිත්තාශාවකේ උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූද ඔහුගේ අන්තිම විෂය වූයේ භූගෝල විද්‍යාවයි. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවක සිංහල නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනය කරමින් හා පරීක්ෂණ කරමින් සිටි මහාචාර්ය ඉදිරිවිර සරච්චන්ද්‍ර හා මහාචාර්ය ලීන් ලුඩොවිග්ගේ කාර්යයන් පිළිබඳව ඔහු දැඩි උනන්දුවකින් පසුවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින සමයේදී ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි නාට්‍ය විශේෂඥයෙකු වූ නිව්ටන් ජුබල්ගේ නාට්‍ය වැඩමුළු හා දේශනවලට සහභාගී වීමට ඔහුට අවස්ථාව හිමි විය. ඔහු නාට්‍ය කලාව කෙරෙහි කොතරම් උනන්දු වේදයත් සිය මිතුරන් පෙරකී නාට්‍යවේදියාගේ නමද ඔහුට පටබඳින ලදී. ඔහුට මිතුරන් ඇමතුයේ ජුබල් යන නමිනේ. මේ ජුබල් පෙරදිනේ විශ්වවිද්‍යාලෙන් භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිය අතතිව ඉන් පිටවී ගියද පසු කාලිනව ලංකාවේ බිහි වූ විශිෂ්ටතම නාට්‍යවේදියෙක් බවට පත්විය. මේ ජුබල් අන් කිසිවෙක් නොවේ සිංහල නාට්‍ය කලාවට අනලස් මෙහෙවරක් කළ දයානන්ද ගුණවර්ධනයන්ය. දයානන්ද ගුණවර්ධන 1961 සිට 1992 දක්වා ගුවන් විදුලියේ සේවය කළේය. සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂා ප්‍රවීණයෙකු වූ දයනන්ද ගුණවර්ධනයන් අධ්‍යාපන සේවය, සංඝයා සේවය, ශ්‍රවණ පරිශනාංශයේ සේවය කළ අතර වැඩසටහන් සම්පාදකවරයෙකු ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසද සේවය කළේය. එමෙන්ම ඔහු ඉංග්‍රීසි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසද සේවය කළේය. අද ගුවන්විදුලි කොරිඩෝවේ ඇවිත යන්නේ ඒ විශිෂ්ට උත්තුංග මිනිසායි සිංහල නාට්‍ය කලාවට සහ ගුවන්විදුලි මාධ්‍යට විශිෂ්ට මෙහෙවරක් කළ දයානන්ද ගුණවර්ධන ගුවන්විදුලි කොරිඩෝවේ Thank you. කවයි හද කිති කවයි ඒ හැන් ආදර හැන් ආදර හැන් ආදර මම රිඳුමා සොඳුරිය ඔබගේ එදස්නසිත්තිස් හතරේ ඔක්තෝබර් පහනශනිදා වේයන්ගොඩ හල්ගම්පිටියේදී උපන් දයනන්ද කුණවර්තන සහෝදරයන් තිදෙනෙකු සහිත පවුලේ මධ්‍යමයා විය. නමුත් ඔහු කුඩා කල සිට හැදී වැඩුණේ සිය පුංචි අම්මා සමගයි. ඔහු කලබිරිහින රජයේ පාසලෙන්ද උඩුගම්පොළ මහවිද්‍යාලයෙන්ද වේයන්ගොඩ මධ්‍ය මහවිද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලැබිය. වේයන්ගොඩ මධ්‍ය මහවිද්‍යාලයේදී සිය ප්‍රථම නාට්‍ය ලෙස පුදුම හමුවීම රචනා කර නිෂ්පාදනය කළේය. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ ඔහු එහිදී පාසලේ විවිධ සාහිත්‍ය හා කලා කටයුතු වලට වඩා උනන්දුවකින් සහභාගී විය. ආනන්ද විද්‍යාලයේදී ඩී.බී. ජයතිලක සාහිත්‍ය ත්‍යාගය හා අමරසේන පෙරදිග චිත්‍ර ත්‍යාගයටද හිමිකම් කීමට දයනන්ද ගුණවර්ධන සමත් විය. ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යෙකු වූ ඔහු ඉහළ සාමර්ථ ලබා ගනිමින් ඉන්පසු පෙරාදිනේ සරසවියට සුදුසුකම් ලැබිය. ඉතින් මේ වේදිකා නාට්‍ය ගැන කතා කරනකොට නම් ඉතින් අපි කුඩා කාලේ ඉඳන්ම ඉතින් පාසල් වියේදී ඒ වගේම අපේ ගම්වල පැවති වෙන නාට්‍ය කටයුතු වල බලලා ඉවරලා ඒ වගේම අපි ඉතින් කුඩා දරුවන් වශයෙන් උත් වයනේ මේ අනුකරණ අපි කරන්න පටන් ගත්තා. කොහොමද ඉතින් අර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයාගේ මේ නාට්‍ය කටයුතුවලින් තමයි අපි මුලක් දුරට ඉතින් මේ මේ කලාවක් වශයෙන් අපි ඊට අවදීන් වුණේ. විනවන 1957 දී ගුරුවරයෙක් ලෙස මුල්ම පත්වීම කෑගල් විද්‍යාලයට ලැබිය. වෙදහටන වේදිකා නාට්‍යෙන් නාට්‍යකරණයට පිවිසි ඔහු 1957 දී කෑගල්ල විද්‍යාලයේදී ස්වර්ණ තිලකන් නාට්‍ය රචනා කොට නිෂ්පාදනය කළේය. 1959 දී පාරස නාට්‍ය ඔහු නිම විය. 1960 දී ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අනුයුක්ත විය. තර්ස්ටන් විද්‍යාලයේ රංගපීඨය එක්ව ඔහු යලිත් නාට්‍ය නිර්මාණ ආරම්භ කළේය. 1960 දී දානන්ද ගුණවර්ධනන් මෙරට නාට්‍ය කලාවට විශිෂ්ට නිර්මාණයක් දායාද කළේය. එම නාට්‍ය නිර්මාණය එදා සිට අද දක්වාද වසර 62ක් ලංකාවේ ජන ප්‍රජාව අතර ජනප්‍රිය නාට්‍යයක් විය. ශ්‍රී ලංකාව තුළද ශ්‍රී ලංකාවෙන් පිටතද දර්ශන වාර දහස් ගණනක් එම නාට්‍ය ප්‍රේක්ෂක ප්‍රජාව පිනවිය. ඒ අන් කිසිවක් නොව නරිබෑන නාට්‍යයයි. නාට්‍ය සංගීත නිර්මාණය කළේ ලයනල් අල්ගම විසින්. නාට්‍ය අන්තර්ගත ගීතද ඉතා ජනප්‍රිය විය. කෑගල විද්‍යාලයේ ඉන්න කාලේ මම සඳහන් කළා අපි ඔය මුලින්ම මම නාට්‍ය රචනා කළා නිෂ්පාදනය කළා නරිදෑන නාටකේ නිෂ්පාදනය කරලා ප්‍රස්තුන විද්‍යාලයේදී ඒක නිෂ්පාදනය කළේ නමුත් ඒක මම ඇත්ත වශයෙන්ම රචනා කළේ කෑගල විද්‍යාලයේ ඉන්න කාලේදී ඉතින් ওই කාලේ තමයි තාමත් මගේ මේ හුඟක්ම මං හිතන්නේ තරුණම වියේ හිටියේ කියලා කියලා. අවුරුදු 23ක් 24ක් මං හිතන්නේ කාලේ. මගෙන් දස්තිලා බලන්න හරි ලස්සන රමතන් ජම්බුල අත හැමතැන හරි හැදෙන මගෙන් දස්තිලා බලන්න හරි ලස්සන රමතන් ජම්බුල අත හැමතැන හරි ඉතින් ඒ නරි බෑන නාට්‍ය වුණත් අරන් බලාපුවාම ගාම ජනප්‍රිය වුණා ඒක ඒ තරුණ අභිධාෂයන් ප්‍රේමය පිළිබඳව නොඑක් නොඑක් ජීවිතය හැම පැති පිළිබඳවම නොඑක් විදිය පසුබෑම් පිළිබඳව ඒ කරුණු හුඟක් මම හුදුරට නාට්‍ය දකින්න ලැබෙනවා කියලා තියෙනවා. චමත්කාරය තරුණ යන් විසින් තරුණයින් විසින් බලාපොරොත්තු වෙන චමත්කාර ජීවිතය මොනවා වුණත් ඉතින් මහා බ්‍රහ්මයා ඊයේ කොටනකන් ඉන්න එපාය. අපි කොච්චර කෑ ගැහුවත් මොනවා කළත් කාලේ එනකන් ඉන්න එපාය. දුවේ අපි අර කැලේට යමු. දර ටිකක් කෑ දෙන්න. සත්‍යයක්. හොඳයි අම්මේ. මනුස්ස කතාවක් වගේ. ඔව් ඔව්. ගෑනු කතාවක්. එහෙනම් ඒ තරම් බය වෙන්න කාරණයක් නොවේ. කෝකටත් සූදානම් ශරීරය කියලා මේ පඳුරට මුවා වෙන්න ඕනේ. දුවේ අනේ දුවේ උඹට නම් කිසිම බරක් ඇලුවක් තේරෙන්නේ නැහනේ. ඔහොම ඉඳලා බෑ. දැන් ටිකක් වැඩපල කරන්න පුරුදු වෙන්න ඕනේ. ලිඳ ළඟට ගියත් වරුවක් තිස්සේ කතාව. ඔන්න ඉතින් අම්මා දීගයක් ගැන ඇදගත්තා. මේ බලන්නකෝ මේ ඇලමල් වල ලස්සන අද කැලේ හරියට ඇලමල් පිපිලා. ඇලමල් මොන කැලමලක්ද? මොකද උඹ තාතොත්ත බබෙක් කියලා හිතාගෙන ඉන්නවද? දැන් කී දෙනෙක් උඹ ගැන ආලේ වල තියනවද? උඹ මෙහෙ තව වැලිබස් වෙන්න කල්පනාව. ඉතින් අම්මේ මට මොකද කරන්න කියන්නේ? මලින් ගස් පිරিলা බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරි හැඩයි දම්බු ඉදිලා අද හැමතැන හරි හැඩයි Cooks and Cokers ඉංග්‍රීසි නාට්‍ය ආభాෂිලත් කාමරේපෝරේ වේදිකා නාට්‍යද බල්ගේරියන් නාට්‍යක අනුසාරයෙන් ඇමති මට්ටම වේදිකා නාට්‍යද නිෂ්පාදනය කළේය. 1960 කී ඔහු නිර්මාණය කළ පිංගුත්තර නාට්‍ය නිෂ්පාදනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සංගමය හා ඔහු එක්විය. 1963 දී බක්මහා කුණුද 1964 දී දෙන්නා දෙපොලේ 1965 දී ජසයා සහ ලෙන්චිනා ජීවන වංචාවක් හෙවත් ඉමිකට යන නාට්‍ය නිර්මාණය කිරීමට ඔහු සමත් විය. එමින්ම විකාරයේ ආකාරය, කබායේ හබේ, පద్මාවතී, ගජමන් පුවත, බැංකු නාටකය හා ආනන්ද ජවනිකා යන නිර්මාණද ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් ඔහු දානය කළේය. මේ නාට්‍ය අතරින් 1983 දී නිෂ්පාදනය කළ මధుර ජවනිකා වෙනුවෙන් 1984 දී සාම ත්‍යාගයේද 1986 දී සාහිත්‍ය ත්‍යාගයේද හිමිවිය. හුඟාත්ම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක් හැටියට රසවතුන් හුඟාත්ම ප්‍රිය කරන නාට්‍යයක් හැටියට මේ ගජමන් පුවත ගැන සඳහන් කරන්න මම මතකයි ඒක රසිකයෙක් කියලා තමයි ජීවිතේ එකවරක් පමණක් දකින සිහිනයක් කියලා ඒක නාට්‍ය. ඉතින් මම හුඟාත්ම සන්තෝෂ වෙනවා එවැනි මේ මේ ප්‍රකාශවලින් දැන් මේ ගජමන් පුවත කියන එකත් හුඟක් දුරට අරන් බලාපුවාම ප්‍රේමය මුල් කරගෙන ඉතින් මේ ගජමන් කිවිඳිය පිළිබඳව ඉතින් අපි හුඟා දුරට මේ කලාකරුවන් ඇත්ත වශයෙන්ම නොඑක් නොඑක් විදිහේ පටලැවිලි සහිත පුද්ගලයෝ ඒ වගේම අපි අත්කොලසම් විය යුතුයි. නමුත් ඔවුන් සමග සම්බන්ධකම් වැඩි පවත්වන්න හොඳ නැහැ කියලාම සම්මතයක් තියෙනවානේ. අවුල් සහගත ජීවිතයක් කියලා හිටලා. ඉතින් මම හිතන්නේ මේක තමයි මම මේ පාදක කරගත්තේ මේ ගජමන් ඕනාගේ චරිතය විවරණය කිරීම සම්බන්ධයෙන්. මතාවත් සමෙන් දෙත් දෙක වටපිට බලලා ඉතාරතුලියක් කහවත් දෙදී දැකලා ඇත්ත වශයෙන්ම ගජමන් ඕනායි කිය ආපුවාම හැම දිනම ප්‍රිය කරනවා කවි අහන්න. මට මතකයි විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාත් 2000 සම්බිද්ධානයේ දිනේ කිව්වා ඔහුලඟත් මේ සීලම ගජමන් ඕනාගේ මේකයි පොත් තියෙනවයි කියලා. ඉතින් මේ නමුත් අපි පුද්ගලික වශයෙන් හිතනකොට මේ ගජමන් ඕනාගේ චරිතය ගැන ජීවිතය ගැන අපි ඒ තරම් මේ ප්‍රියමනාප වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ කලාකරුවෙකුගේ මේ ප්‍රශ්නේ මේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නේ තමයි මම විවරණය කරන්න මේ අවස්ථාවේදී මේ ගජමන් පුතෙන් කල්පනා කළේ. ගජමන් පුතේ මේ කතාව ආරම්භ වෙන්නේ දැන් ඔය ගජමන් නෝනත් ඇලපාත මුදලි ඒ කාලේ මහාන වෙලා හිටියේ විහෙරගම්පිට පන්සලේ මාතර ඔය කරතට හාමුදුරුවන් යටතේ තමයි දෙන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඇලපාත හාමුදුරුවෝ මේ සිවුරු ඇරලා මුදලි කෙනෙක් බාටපත් වුණා. ගජමන්නෝන ගාල්ලේ ආරච්චි කෙනෙක් සමග විවාහ වුණා. මේ අවස්ථාවේදී සිද්ධියක් ඇති වෙනවා ගජමන්නෝනාට ඇලපාත් මුදලිතුමා පෙම් හසුන් වෙනවා. ඊට යම් යම් පිළිතුරු ගජමන්නෝනා සැපෙවුණා. සිරුවන් තුන්ති කලේ වතුර අරන් විඳ උද තබුවාය කලේ තුන්තිරුවන් තුන්තිරුවන් තුන්ති කලේ වතුර අරන් විඳ උද තබුවාය කලේ කර්නේලියා. එහෙම නෙවෙයි උඹ එදා ඒ අන්තිම පදකක කිව්වේ. තිරුවන් තුන් තිරුවන් තුන්තිකලේ වතුර අරන් ගිඳ උඩ තැබුවාය කලේ තුන් තිරුවන් තුන් තිරුවන් තුන්තිකලේ වතුර අරන් ගිඳ උඩ තැබුවාය කලේ නොදන්නා ජඩයකි ඒක කලේ ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ අඩපා නොදන්නා ජඩයකි ඒක කලේ ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලේ මధుර හරන් දින උඩට බුවාය කලේ පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලේ වතුර අරන් ගිඳ උඩ තැබුවාය කලේ කුන්තිරුවන් කුන්තිරුවන් කුන්ති කලේ වතුර අරන් ගිඳ උඩ තැබුවාය කලේ එදස්නස අසු හයිදී උහුවතින් නිමවුණු ආනන්ද ජවනිකා එදස්නස අසු හය හා එදස්නස අසු හත වසරවල වාච්‍ය නාට්‍ය කුලලේදී හොඳම ශ්‍රීය නාට්‍ය අධ්‍යක්ෂණය හොඳම සංගීතය, හොඳම වේදිකා පරිපාලනය සඳහා සම්මාන වෙන්න හොඳම පිටපත සඳහා වූ විශේෂ සම්මානයද හිමි කරගන්න ලැබිය. වෙල්ලි පුබුදු විලසලදී දිනමින් ඉදලා ලෙන්සයා හා ලෙන්චිනා සාම්ප්‍රදායික කෝලම් නැටුමෙහි එන ජනප්‍රිය චරිත දෙකක්. කෝලම් යනුවෙන් අපි සඳහන් කරන්නේ විශේෂයෙන් ලංකාවේ දකුණු දිග වෙරළබඩ ප්‍රදේශවල ඈත අතීතයේ පටන් පැවතෙන ජන නැටුම් විලාසයකට. කෝලම් යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් හැඳින්වෙන්නේ වෙස්වලා ගැනීම නැත්නම් අලංකාරය යන්නටයි. දැන් මේ කෝලම් නැටුම් වල ප්‍රධානතම ලක්ෂණය තමයි වෙස්මුණක් පැලඳගෙන නැටීම. සෑම චරිතයක් සඳහාම විශේෂ වූ වෙස්මුණක් තියෙනවා. ඒ චරිතයේ ලක්ෂණ කියාපාන. දැන් ජසයාගේ චරිතය අරන් බලාපුවාම ඒ වෙස්මුණේ දත් විලිස්සලා තියෙනවා. ඒ පුද්ගලයා විහිළු චරිතයක් වගේම දැන් බීමත්කමෙහි ගැලී සිටින පුද්ගලයෙක් වැනි චරිත ලක්ෂණ කීමට. ඒ වගේම ජසයාගේ චරිතයට උඩු රැවුලක් තියෙනවා. ඒ වගේම මේ ජසයාගේ වෙස්මුණ එක්කෝ දුමුර් පාටෙන් එහෙම නැත්නම් කොළ පාටින් සායම් කරලා තියෙන්නේ. ගියෝ ගෙනාවෝ කවුද මොකද මොකද දැසේ මේ පිස්සෙක් වායේ කෑ ගහන්නේ. ඇයි පොඩි අප්පහාමිට පිස්සු හැදෙන්නේ නැද්ද? මොනවටද බල මට පිස්සු හැදෙන්නේ? ඇයි පොඩි අප්පහාමියේ කතා කළේ අපේ ගෙදර එක්ක දාන්නේ. ඉරුවට වගේක්ද කොහෙද ගෙනල්ලා වෙන්න ඇති ඔය කතා කරන්නේ. රූපා අංගයෙන් සලෙලුවන් කුල්මත්ව රාගයට පුලඹනා දීප තුලයට වෙනින් කෙනෙක් නැත ලෙන්චිනා සමාන වූ විලසිනා සුඛයෙන් තම හිමියා නොදක බොහෝ කුල්මත්තු ගතියනා තාපයෙන් කුමල වූ ලෙන්චිනා සබ තුලට එන්න දැන් නික්මුණා විශේෂයෙන් මේ පාට එදීම පිළිබඳවත් වැදගත් ලක්ෂණයක් තියෙනවා එනම් කොළ පාට දුමුරු පාට වැනි පාට යොදන්නේ වැඩ කරන මිනිසුන් දැක්වීමට සමහර විට දැන් තොවිල් පවිල් නම් යක්ෂයින් වාගේ අය දැක්වීමට කහ පාට රෝස් පාට වැනි දේවල් උසස් කුලවල අයට ඒ වගේම දෙවි දේවතාවුන් වැනි අය දැක්වීමට මේ විදිහේ පාට යොදා ගන්නවා එතන මෙතන මෙන්න පොඩි අප්පුහාමෙත් මෙතන කොතන නෑ නෑ නෑ පොඩි අප්පුහාමෙ අතන අතන අතන අර ඉන්නේ ගොඩ ආන්න ලින්චිලා මෙහාට එන්නේනවා බලන්නකෝ කොමල ගමනේ හින්දා ඒ දන්තෙන් මේ කොට වෙන්නත් බෑ සම්තරුණන්ගේ සිත මවිත කරවන ලෙසින් එත මේ සබයට දිමුත එය රුසිරෙන් දිලි වේදිකත උන්චි කාලේ සිට වංචබස්සේ හිමිහට සංචල් නොව සිතට ලෙන්චින ඒ සරඹ වැහුණු පුවකින කොල්ලෝ දෙස බලා ඉඟි මරමින කල්ල හොර මායමින කෙල්ල ලෙන්චින එය දුවගෙන සොඳ සොඳ පිරුවට වියන් බඳින පොරිදෝව අසමාන වංශාවලියක් සෑම ඉරිදා දිනකම පස්වරු 6:30ට සිංහල ස්වදේශීය සේවයෙන් කොරිදෝව අසමාන වංශාවලියක්